අර අනිදස්සන අපටිහිත සනිදස්සන සපටිහිත කියලා තැන මට පොඩ්ඩක් පොඩි විනාඩි 10කකට විතර පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් එතන දැන් බලන්න දැන් මනෝ දැන් අපිට ඇත්තටම මොනවා වුණත් අපිට තේනවා නේද පහක් වහලා එකක් එකක් අරගෙන තියෙන බව. ඒ කියන්නේ පහක් වහලා එකක් අරගෙන ඉන්න තැන පේනවා. ඒක හරි. ඒකමනේ කතන්දරේ. එතකොට මේ ඒ එක කියන තැනදී බලන්න එතකොට මනස මනස මුල් වෙලා හැදෙන ලෝකයක් තමයි පවතින්නේ. එතකොට ඒ මනසට එළියට යන්නත් බැරි නම් නමුත් අපිට බාහිරයක් කියලා හම්බ වෙනවා නම් දකින්නත් පුළුවන් නම් අල්ලන්නත් පුළුවන් නම් නේද? ඒක ඇටෙන දේවලුත් තියෙනවා නම් එතන තියෙනවා නේද ප්‍රශ්නයක්. එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අන්න හරි. ඒක වෙන සිද්ධිය මහා ගැඹුරු කතන්දරයක්. එතකොට දැන් ඔබතුමාට හොඳටම පේනවා ඇහැට කරන්න පුළුවන් කෘත්‍ය අනට කරන්න බැරි බව. කනේ කෘත්‍ය දිවට කරන්න බැරි බව. දිවේ කෘත්‍ය නහයට කරන්න බැරි බව. එතකොට මේ හතරෙම කෘත්‍ය කයට කරන්න බැරි බව. ඊට පස්සේ මේ පහේම එකම කෘත්‍යයක්වත් ඇහැට මේ හිතට කරන්න බැරි බවක් පේනවනේ. එතකොට මේ කෘත්‍යයන් හයක් තියෙන්නේ. එතකොට විවිධ විවිධ කෘත්‍යයන් හයක් හය ආකාරයකට කෙරෙනවා. එතකොට එකකට කරන්න පුළුවන් එකක් තව එකකට කරන්න බෑ. එතකොට නමුත් අපිට දැන් ලෝකය කියන තැනදී අපිට අපිට පේන හොඳට ලෙහාගෙන ලෙහාගෙන යනකොට මනස කියන තැනින් තමයි අහුවෙලා තියෙන්නේ. ලෝකය. එතකොට එහෙනම් මනස කවදාකවත් මේ හිතට අපි දුම් හිතක් කියලා මේ හිතට එහෙනම් එළියට යන්න බෑනේ. එළියට ගිහිල්ලා රූප බලන්නත් බෑ. සද්ද අහන්නත් බෑ. ගඳ ගඳ ගඳ සූදක් දැනගන්නත් බෑ. එතකොට රසයක් දැනගන්නත් බෑ. ස්පර්ශයක් දැනගන්නත් බෑ. මනට තියෙන්නේ ධම්ම ටිකක් විතරයි. මනට ධම්ම ටික සිතට සිතුවිලි ටික. ඒ සිතුවිලි අරන් බැලුවොත් මේ සිතුවිලි වල කිසිම සාරයක් ගන්න බෑ. ඒක හරියට අර හෙවණැල්ලක ඒ කියන්නේ කොස් ගහක හෙවණැල්ල වැටිලා ඒ හෙවණැල්ලේ කොස් කඩන්න යනවා වගේ වැඩක්. ඔව් ඒක පැහැදිලි ඒක පැහැදිලි. එහෙමත් ගන්න බැරි බව. නමුත් අපිට මේ ඝනත්වයෙන් තියෙන ලෝකයක් හම්බුත් වෙනවා. ඔව් ඔව්. නේද? ඒතකොට ඝනත්වයෙන් තියෙන ලෝකයක් හම්බුත් වෙනවා. මේ අපි ඔන්න ඔතන හොඳට තව ටිකක් බැලුවොත් එතකොට මට හම්බ වෙන ලෝකේ කොයි ආකාරයකින්වත් කිසිම කෙනෙක්ට ආයි හම්බ වෙන්නේ නැහැ. නෑ නෑ. අන්න එතන බැලුවොත් අන්න එතන තැන. එතනදී බැලුවොත් එහෙම ලෝකේ කියලා එනකොට අභ්‍යන්තර බාහිර කියන ස්වභාවය. එතකොට අභ්‍යන්තරවත් ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොම ටික අරගත්තත් ඊ ඔක්කොම මනස තුලින් නිර්මාණය වෙච්ච සංඥා ගොඩක් විතරයි. ඔව් මම එතකොට මගේ කය කියලා අහුවෙලා තින්නෙත් ඔය වගේම සංඥාවක්. මානසික නේද? හරිනේ. ඔන්න ඕන මේ පැත්තට මේ පැත්තට ලියා ගන්න ඉස්සල්ලා. එතකොට එතකොට බලනකොට එතකොට මං ඇහැ කවදාකවත් දැකලා තියෙනවද? කන, නහය, දිව, මගේ කය කවදාකවත් දැකලා නැහැ. ඒකත් හිතන බවක් තියෙන. එතකොට හිතට එළියට යන්න බැරි නම් ওই එකක්වත් හම්බ වෙලත් නැහැ කවදාකවත්. මට මාව හම්බ වෙලා නැහැ. ඔන්න එක පැත්ත. ඊට පස්සේ අබ්බාහිර තැන බලන්න. ඉතින් මට මාව හම්බ වෙලා නැත්තම් මට බාහිරේ කවදාකවත් හම්බ වෙලා තියෙනවද? ඔන්න දෙවෙනි තැන. අන්න එතනදී අපි බලනකොට මට මගේ ඇහැවත් හම්බ වෙලා නැත්තම් මගේ කයවත් හම්බ වෙලා නැත්තම් මට බාහිරේ මොනවද හම්බ වෙන්න පුළුවන්. ඔන්න බාහිර පැත්තත් බලනවා. ඒතර බාහිර පැත්තත් බලනකොට පේනවා එන ඒ එකක්වත් කවදාකවත් මට බාහිරේ කියලා ගන්නත් බෑ. ඒ ටිකත් අර වගේම සංඥා ගොඩක්. මනස ගොඩ නැගිච්ච. ඔන්න දැන් බලනවා මේ පැත්තේ සංඥා එහා පැත්තේ සංඥා නේද? නමුත් මේ දෙක අතරේදී දෙකේම හම්බ වෙනවා ඝනත්වයෙන් තියනවා කියලා. දැන් මම මෙතන මම ඔව් දැන් මම වෙන තැනක් ගැන හිතනකොට එතන නම් කය පිහිටලා නැහැ කියලා හිතෙනවා මේ වෙලාවේ. හැබැයි මෙතන ගැන හිතනකොට මෙතන නම් කයක් තියනවා කියලා අහුවෙනවා. තියෙන. හැබැයි ඒ කය මොකද්ද කියලා ආයි පොඩ්ඩක් බලනකොට එහෙම එහෙම එකක් ගන්නත් බැරි වෙනවා හිතන බවක් නිසා. ඔව් හිතන බවක් තියෙනවා කියලා දැනෙනවා. අන්න හරි. එතකොට හිතන බවක් තුල එහෙම කයක් බාහිරින් පනවන්නත් බැහැ කියලා දැනෙනවා. හැබැයි ඝනත්වයෙමුත් මොකක් හරි තියෙන බවක් අහුත් වෙනවා. තියෙන. අන්න එතකොට එහෙනම් හොඳට බලන්න. එහෙනම් මේ මනස එතකොට මේ විඥාන ධාතුවේ නිසා තමයි අපිට ওই සිද්ධිය සිද්ධ වෙන්නේ එහෙනම් නේ. මේ විඥාන ධාතුව ක්‍රියාත්මක වෙන නිසා තමයි දැන් ගහකට ගලකට ওই ටික වෙන්නේ නැහැනේ. මොකද ඒකේ විඥාන ධාතු කියන ස්වභාවයක් පවතින්නේ නැහැ එතකොට එතකොට එහෙනම් බලන්න දැන් ඔන්න ඔන්න හිමින් හිමින් ලහන්නේ හොඳයි. එතකොට මේ බෞද්ධිකයේ බෞද්ධිකය කියන එකත් එතකොට බලන් යනකොට මට හම්බ වෙන කෝප්පයක් මට හම්බ වෙන අම්මා මට හම්බ වෙන මේ ගහකොළ කාටවත් හම්බ වෙන්නේ හම්බ වෙන්නත් බෑ. නෑ. ඒකට ඒක මගේ ලෝකෙට පෞද්ගලිකද. මොකද මගේ ආයතන හයත් එක ගොඩනැගිච්ච එකක් තමයි ඕක. ඔව් ඔව්. මේ ගහක් කියලා කියන්නේ අර විදියට පටිච්චසමුප්පන්නව හටගත්ත දැනුමක් තියෙන්නේ. නේ? ඔව් එතකොට එතකොට බලන්න එහෙනම් භෞතිකයත් මට පෞද්ගලික නම් මේ සබහා දහම් මට පෞද්ගලිකයි. එහෙනම් මගේ සබහා දහම කාටවත් හම්බ වෙලා නැහැ. මේ ලෝකේ කිසි කෙනෙක්ට මට හම්බ වෙන්න සබහා දහම හම්බ වෙන්න විදියක් නැහැ. මොකද ඒක මගේ ආයතන හයට අනුරූපව මට නිර්මාණය වෙච්ච දෙයක්. මම අත්විඳින දෙයක්. මෙතන අත්දන්න. දැන් ඔතන ඔන්න අරන් බැලුවොත් එහෙනම් ඔන්න ඔතනදී අපිට පේනවා හටගන්න භෞතිකය පෞද්ගලිකයි. හටගන්න සබහාදහම පෞද්ගලිකයි. ඔන්න ඔතන හොඳට කොටු කරගන්න. එතකොට මේ වෙලාවට හටගන්න හිත කියන්නේ මේ වෙලාවට හම්බ වෙන සියලුම දේ. එතකොට හිතේ ස්වභාවයම තමයි මේ භෞතිකය. හිතේ ස්වභාවයම තමයි මේ සබහාදාම මේ මොහොතට. එතකොට බලන්න. මොහොතට නේද? අන්න බලන්න. එතකොට හිතක් හටගන්නේ කොහොමද? ඔන්න දැන් බලනවා. <laughs> ඔන්න අනිත් පැත්තට දැන් බලනවා. එතකොට බලන්න. එතකොට හිතයි මේ වෙලාවට හටගන්න හිතයි. ඔය සබහාදාම කියලා මේ වෙලාවට හම්බ වෙන සබහාදාමයි දෙකත් එකක්. ඔව්. එකක් එකක් මේ. එතකොට එතකොට යන්න හරි බලනවා. එතකොට මේ වෙලාවේ හිතේ ස්වභාවයම කියන්නේ හටගන්න ස්වභාවයමනේ. ඉපදිලා තියෙන ස්වභාවයමනේ. ඔව් එතකොට දෙකක් නෙමෙයිනේ. ඔන්න මේ අර වචන ඔක්කොම අයින් කළා මම මේ ටිකක් ඔබතුමාට දැනෙන පැත්තෙන් කියන්නේ. පෙන්වන්නේ. හරි. එතකොට මට පොඩ්ඩක් දැනුණා ඒක. ඔබ ඔබ සබහාදහම් බවට පත් වෙන්න කියලා නේද කිව්වේ? ඔව්. ඉතින් හරිනේ. ඉතින් හරිනේ. ඉති ඔය උතින උතන ඇඟතිරි වැටවාන ඒ ඇති ඇගහිනියට නැත්තර ඒක තැවුණු නාවට එතකොට අමුතුවෙන් පත්වෙන්න දෙයක් තියෙනවද ඒක නොදන්නා කමනේද ප්‍රශ්නයති බිලතිීම ඒක නොදන්නා කමලි අන්න වලන්න රැවටීමක් නිසා දෙක දෙක පැත්තට වෙන් කරා නේද මමයි සබාදහමයි කියලා සොබාදහමයි. අන්න දිත්වය. අන්න රැවටීම. මෙච්චර කාලයක් ඕක දැනගෙන හිටියේ නෑ නේද? මේ මගේ සබහාදහම කියන්නේ මේ හිත මේ වෙලාවේ හදලා දෙන එක නේද? මගේ භෞතිකය කියන්නේ මේ. එතකොට දෙකක් නෙමෙයි දෙක හිතයිනේ හටගන්නේ. ඒකම නේද ওই ස්වභාවය. දෙකක් නෙමෙයි. ඒ මෙච්චර කාලයක් ඕක නොදන්නාකම නේද අවිද්‍යාව. ඔය නොදන්නාකම නිසානේ දුක දෙපැත්තකට වෙන් වෙන් කරේ අභ්‍යන්තර බාහිර කියලා. ඔව් අන්න හිතේ දතාවේ නේද ඔය දැක්කේ ඔව් ඔව් ඔව් ඔව් ඔව් නිසන් තමයි ඉතුරු බානෝ දෙකක් නෙමෙයි ඔබ ඉන්නේ ඔබ ඔබ ඒ සබහාදහමට ඔබ එතකොට උතන ස්වභාවයේම ওই සබහාදහමනේ බලන්නකෝ මම මේ ගැඹුරට කියන්නේ නැතුව අර පරයයන් ඔක්කොම පැත්තකට තියලා මේ ඔබට දැනෙන්නේ නැත්තම් මම නෑ නෑ නෑ මට මට දැන් ඒක ඇත්තටම දැනුණා ඕක දැන් ගැලවිලා යන එකනේ තියෙන්නේ ඊළඟට. අද දැන් ඕක දකින්න දකින්න නේද ඕක වෙන්නේ. දැන් මේ මොහොතේ ඕක මේක ආපු අත්දින්න ඕනේ. අන්න හරි. දැන් ඔබ අහගෙන තිබුණා නේද මෙච්චර කාලයක් ඔබ සබහා දහමටයි ලඟ වෙන්නේ කියලා. ඒතර සබහා දහමට ලඟ වෙනවා කියන්නේ මමත්වේ දුර වෙනවා කියන එකනේ. මමත්වේ නිසා නේද දෙකක් වෙන් කරේ. ඔව් ඔව් ඔව්. මම සහ ලෝකයේ කියලා. දැන් බලන්නකෝ. මේක දී වෙනකොට මේ දෙක එකක් වෙනවානේ. ඔය හිතට ඉඩ දෙන්නකෝ ඒක බවටපත් වෙන්න. ඔබ අයින් වෙලා. අන්න ඒක තමයි කරන්න ඕන. අන්න හරියට හරි. හරිම සියුම් තැනක්. හරිම සියුම් තැනක්. යා දැනුණා මට ඒක. අන්න සාදු සාදු දැනෙන්න ඕනි. නොදැනෙන්න බෑ. එතකොට බලන්න එහෙනම් මෙච්චර කාලයක් සබාදහමයි මමයි දෙකක් කියලා හිතන් හිටපු දැන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ දෙක එකක් නේද? එකක් එකක්. ඉතින් ඉතින් ඒකනේ. දැන් ඔබ ඒක අත්විඳින්න ඕන. ඒ බවටමපත් වෙලා. ඔය මමත් ඒ අතෑරිච්ච තැන මේක වෙන්නේ. ඒක දැනුණාට. ඒක දැනෙනවා යනවා එනවා යනවා එනවා යනවා. අන්න බලන්න හරිම සියුම් තැන. ඕ නිසන්ත මාතේ හරිම සියුම් දැනෙනවා මේක එතකොට මේ හાર્ට් එකත් එක්ක ඔක්කොම හිර කරගන්න. අන්න බලන්න එතකොට ඒක එක එන්න දෙන්න. අන්නවා නොයි තියෙන්නේ අර සක්කාය දික්ටි සක්කාය සංඥා සක්කාය චිත්ත කියන ස්වභාවය උතන්ට එන්න ගන්නවා. සක්කාය දික්තිය දුරු වුණත් මම කියන හැඟීම තියෙනවනේ. මම කියන දැනීම උතන්ට එන්න ගන්නවා. හැබැයි ඌක ওই විදිහට දකින්න දකින්න තමයි ඌක දිය වෙන්නේ. ඒ කියන්නේ ඔය මනස ඒක දැන් පැහැදිලි. ඒක මට දැන් හොඳටම වැදුනා ඔබතුමා කියනකොට ඒක දැනුණා. නමුත් දැන් ඔක එළියෙන් ගොයන්න හිර කරනවා. දැන් එළියෙන් ගොයන්න ඕකම බලන්න මට මගේ මෙතනම නම් ලෝකය. මනස තුලම නම් ගොඩ නැගින්නේ. මේ භෞතිකී ගොඩ නැගින්නේ තෙතනින්ම නම්. එතකොට මේ සබහා දහමත් ඔබටම උතන්ටම විතරක් උරුම දෙයන්න. එතකොට මේ මනසයි මේකයි දෙකක්ද? මේ මෙතනින්මනේ මේක නිර්මාණය වෙන්නේ. ඒතර මේ මේ දැන් හටගන්න හිතයි මේ පෙනෙන දෙයි, දකින්න දෙයි, ඇහෙන දෙයි මේ එක දෙකත් එකත් එකයිනේ. ඉතින් හරිනේ. ඉතින් හරිනේ. ඒකට යන්න දෙන්නේ නැත්තේ මොකද්ද? මම කියන මමත්වේ නේද උතන තියෙන්නේ. ආව් ඔව්. ඒක අර හිර කරනවා දැන් ඔක්කොම බඩේ බඩේ ඉඳන් එන බඩේ ඉඳන් එනවා ඔක්කොම. හරි යන්න හරි හරි හරියටම හරි. එතකොට බලන්නකෝ. දැන් ඔතන නේද දකින්නම තියෙන්නේ. ඉතින් ඒ බවට පත් වෙලාම ඉඳලා තියෙනවා. වෙන් වෙලා නීත් තිබිලා තියෙනවා. දෙකක් හැටි. එක වෙන් වෙලා තියෙන දෙක වෙන් වෙලා. හරි. ඒ කියන්නේ මම සහ ලෝකය අභ්‍යන්තර බාහිර කියන දෙපැත්තෙන් නේදෝ කඩලා තියෙන්නේ. කඩලා තියෙන්නේ. හරි දැන් බලන්නකෝ. ඔය මමත්තේ දිය වෙනකොට ඔය දෙක එකට ලං වෙනවා නේද? දැන් ඉන්නේ. ඔබ ඒ බවටම ඒ බවටම ඒ බවටම ඒ බවටම පත් වෙනවා කියන්නේ සබහා දහමේ කියන්නේ ධර්මතාවයක් නේද? ඒ ධර්මතාවයේ ඉඩ දීලා මමත්වයෙන් අයින් වෙනවා නේද? ඒක නේද වෙන්නේ අන්න බලන්න සන්තමත මේක රෙකොඩ් වුණාද නෑනේ මේක රෙකොඩ් වුණා හරි සිවුන් නේද රෙකොඩ් වුණාද මේවා රෙකෝඩ් වෙන්න ඕනේ නැහැ කොහෙවත් මේවා රෙකෝඩ් වෙන්න ඕනේ ඔතනින් කැඩෙන්නවා මේ වෙලාවේ කොහෙවත් නෙමෙයි නෑ මට මට ආපහු පොඩ්ඩක් ගන්න යෝනේ ඔන්න බලන්නකෝ හරිම සිවුම් තැනන්නේ එතකොට බලන්න එන ඔන්න ඕක තමයි පෙන්න්නේ අනිදස්සන අපපටික මනස තුල හටගන්න තැන සනිදස්සන සප්පටික වෙනවා. හරිනේ ඉතින්. හරි හරි. හරිනේ. ඉතින් ඒකනේ ඉන්න හොය වෙන්නේ. බලන්නකො මෙච්චර කාලයකට හැංගිලා හැංගිලා තිබිච්ච දේ. අපි ස්වභාව දහමටපත් වෙනවා කියන්නේ ඔබේ ස්වභාව දහම ඔබ ඒකට අතාරින ඔක්කොම ටික. ඔබ ගහන් හිටපු වැට අයින් කරනවා. මම කියලා වෙන් කරන් හිටියන්නේ <laughs> වැට. වැට අයින් කරලා දානවා. අන්න බලන්න සියල්ල අහිමි වෙන්නාට නේද සියල්ල හිමි වෙන්නේ දැන්. කිසිවක් ධර්මය කියන්නේ කිසිවක් නැති තැන කියලානේ කියන්නේ නේද? අන්න බලන්න සියල්ල අහිමි වෙන්නාට නේද සියල්ල හිමි වෙන්නේ. දැන් ඒ බවටමපත් වෙන්න. අන්න බලන්න. ඊක අතෑරෙනවා නිසාන්ත මහත්තයා ඒකනේ වැඩි. අපේ ඇතුලියෙන් ඇතුලින් තද කරල දැන් හාට එක ඔක්කොම නිකන් හිර කරගෙන ඉන්නේ අන ඒකට ඒක ඒක තමයි දියවෙලා දීවෙලා යනවා කියන්නේ ඒක තමයි දීවෙලා දීවෙලා යනකොට ආර්ය ස්ථාංගික මාර්ගයේ වැඩෙනවා කියන්නේ ඔන්නෝක ඇතුලාන්තේ සිද්ධ වෙන අර වෙනස් වීම තමයි ওই තියෙන්නේ ඔන්න ඔතන තමයි පරම නික්ටාව පරම සුවේ තියෙන්නේ. ඔතන තමයි සරුංගලේ නූල කඩලා ගිය තැන. කර ගාවිම කැඩිලා යන්නේ. තන හරි අර කල්තල් ගහේ කරටිය කඩලා යනවා කියන්නේ උතන තමයි අන්න දැන් තේරුණා එහෙනම් වැඩි ලොකු වචන ඕන වෙන්නේ ඔබ අත්විඳින දේ අත්දකින්න ඔබ අත්විඳින දේ අත්දකින්න අන්න බලන්න දැක්කද ඉසන්තමත් එනම් ගොඩාක් පින් ඔබතුමාට මට මේක අල්ලගන්න පොඩ්ඩ රෙකෝඩ් එක දානවද මට මයි වන්න ඔබතුමාට දැන් හරි අයි අයි ආව කියලා කයි කතා කරන්න හොඳ හරි දැන් ඔබතුමාට අයි අයි අයි බලන්න දෙයක් නැහැ ඕක විඳින්න තියෙන ඕක දකින්න දකින්න දකින්න දකින්න ඒ බවටම ඒ බවටම ඒ බවටම පත් වෙයි හරිම සියුම් තන අති සියුම් තන අති සියුම් තන ඔබතුමාට දැන් ආයි දඟලන්න දෙයක් නැහැ කොහෙවත් දඟලන්න එපා ඔබතුමාට අවශ්‍ය කරන අවසානම තැන අහු වෙලා තියෙනවා කොහෙවත් දඟලන්න අහු එපා. වුණා. ඔව් ඔව්. ආයි කොහෙවත් එතන දඟලන්න පොඩ්ඩක් එපා. වඩා ගන්න ඕනේ. අන්න හරි. ඕකම දකින්න. ඕක දකින්නකොට මේ පැත්ත ගැලවෙන්නේ. අතුලාන්තයේ දිය වෙලාම යනවා. අතුලාන්තයේ ඒ බවටමපත් වෙනවා. අන්න බලන්න එතකොට ඕක අර දැන් අතගාවින් සරුංගලේ ඉනුගුල කඩලා ගිහිල්ලා තියෙන. ඕක පටල වෙනවා ගස්වල තව. දැන් ඕක ටික ටික මොකද වෙන්නේ? ඕක පටල වෙන්න පටල වෙන්න එතනින් එතනින් නූල කඩලා යනවා. එතනින් එතනින් නූල කඩලා ගිහිල්ලා වෙලාවක කරමුලින්ම කඩලා යනවා. හරි නේද හරි හරි හොඳමයි හොඳමයි මම කොමට හදා එනම් තෙරසරණයි හරි